භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝතස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝතස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස පසුගිය වාර දෙකකදීම සෝතාපට්ටි මග්ග ඥානය පිළිබඳව කරුණින් ටිකක් සහදා දුන්නා. අදත් ඒ සම්බන්ධව කරුණින් සල්පයක් මතක් කර දෙන්නයි. මේ පසුගිය වාරයටම සම්බන්ධ කරලා මේ දේශනාව පාඩම් බලාපොරොත්තු වෙන්නේ. සෝතාපට්ටි මග්ග ඥානය කුසලයක් වේ. ඒ ලෝකෝත්තර කුසල වශයෙන් සඳහන් වන තන පළවෙනිම ලෝකෝත්තර කුසලයේ වශයෙන් පෙන්වන කරන්නේ සෝතාපට්ටි මග්ග ඥානය. සෝතාපට්ටි මග්ග ඥානය කුසලයක් ලෝකෝත්තර කුසලයක් ඒ සෝතාපට්ටි මග්ග නාමය සාමාන්‍ය නාමයක් නෙමෙයි විශේෂ ඥානයක්. එතකොට ලෝකෝත්තර ඥානයක් වෙලයි ඒ නිසා සඳහන් වෙන්නේ. ලෝකෝත්තර හිත් වශයෙන් පෙන්වන්නේ කුසල් හිත් හතරක් විපාක හතරක් කියන මේ ආකාරය ලෝකෝත්තර හිත් වශයෙන් සඳහන් වෙනවා. ප්‍රථම මාර්ගය ප්‍රථම මාර්ග ඥානය ප්‍රථම මාර්ග චිත්තය කියලා සඳහන් වෙන්නේ මේ සෝතාපට්ටි මග්ග ඥානය තමයි. සෝතාපට්ටි මග්ග ඥානය ඥානය සම්බන්ධව තිබෙනා වූ චිත්තය අරමුණු කරන්නේ නිවනයි අරමුණු කරන්නේ ඥාන අරමුණයි කියලා කියන්නේ. ලෝකෝත්තර හිත් අටම ඥාන අරමුණයි නිවනයි අරමුණ වශයෙන් පවත්වන. හැම විකල්පතම අරමුණක් ඕනේ. ඒකට මේ ලෝකෝත්තර හිතේ ලැබෙන අරමුණ මේ ඥාන අරමුණයි නිවනයි. එයින් කුසල් හතර කුසල් සිත් හතර ඥාන හතරක් වශයෙන් සැලකන්නේ ඒ විපාක හතරක් ඥාන හතරක් වශයෙන් සැලකන්නේ එතකොට මේ සෝතාපට්ටි මග්ග චිත්තය පහළ වෙනකොට නිවන් අරමුණු කරගෙන යුවනේ පවතින්නේ එතකොට මේ මාර්ග චිත්තයෙන් කෙරෙන්නේ ප්‍රත්‍යක්ෂ කිරීම සාක්ෂාත් කිරීම සත්‍ය කිරියා ඒවා සඳහන් වෙන්නේ සාක්ෂාත් කිරීම සත්‍යකාරය සත්‍යකාරය කියන එකේ අදහස සම්පූර්ණ ඉන්ද්‍රියයන් අරමුණ පැතිරලා පවත්වා තේරුම් ගැනීම අරමුණ සම්පූර්ණයෙන්ම තේරුම් අරගැනීම. ඉන්ද්‍රිය කියන්නේ තේරුම් අරගැනීම සත්‍ය ක්‍රියාව කියන්නේ. එතකොට සාක්ෂාත් කිරීම කියලා ඒ සංස්කෘත වචනයක් තියෙනවා. පාලියෙන් කියන්නේ සත්‍ය ක්‍රියාව. මේ සත්‍ය ක්‍රියාව කියන මේ ක්‍රියාව ප්‍රත්‍යක්ෂ කිරීම කියන වචනෙනුත් සඳහන් වෙනවා. ප්‍රත්‍යක්ෂ කිරීම. ප්‍රතිඅක්ෂ ප්‍රත්‍යක්ෂ එතකොට ඉන්ද්‍රිය ගෝචර කිරීම. සාමාන්‍ය ඉන්ද්‍රිය ගෝචර කිරීමක් කියන විශේෂ ඉන්ද්‍රිය ගෝචර කිරීමක් සාමාන්‍ය දෙයක් සම්බන්ධව තේරුම් ගන්නකොට සම්පූර්ණ ඉන්ද්‍රිය ගෝචර කළා ඉන්දත්තා කියන කියන්න පුළුවන් වෙන්නේ අවශේෂ දේවල් සම්බන්ධ. ඒ යම් කිසි කර්ම දැනගන්නකොට අනුමාන වශයෙන් දැනගන්නේ. එතකොට ආගම වශයෙන් දැනගන්න. න්‍යාය ක්‍රමයේ අනුව දැනගන්න. තරක ක්‍රමයේ අනුව දැනගන්න. ඒ මේක අන්දමට දැනගැනීම කියනවා. ඒ සියලුම දැනගැනීම පසුවස්සල සම ආකාරයෙන්ම සම්පූර්ණ දැනගැනීම තමයි ප්‍රත්‍යක්ෂ දැනගැනීම කියන්නේ. සාක්ෂාත් වීමෙන් දැනගැනීම. මේ සාක්ෂාත් කිරීම ප්‍රත්‍යක්ෂ කිරීම අරමුණ දැනගන්නකොට සාමාන්‍ය ලෞකික දේවා ලෞකික දේවා සම්බන්ධව මේ ප්‍රත්‍යක්ෂ කිරීම සාක්ෂාත් කිරීම ලැබෙන්නේ ලැබෙන්නේ කියන්නේ දැන් ප්‍රේතස්කන්ධය පිළිබඳව ප්‍රත්‍යක්ෂ කිරීම කියලා සිංහලට සංකේම ප්‍රත්‍යක්ෂ වෙනකොට ඒ ඉතුරු වෙන්නේ නැහැ. ප්‍රත්‍යක්ෂ කරලා බලනකොට ඉතුරුවක් නැහැ. අනිත් ලෞකික දේ සම්බන්ධ රූපස්කන්ධේ වේදනාස්කන්ධේ ආදී දේවල් සම්බන්ධ ප්‍රත්‍යක්ෂ කරලා බලන්න පුළුවන්. ප්‍රත්‍යක්ෂ කරනකොට ඒක ඉතුරුවක් නැහැ. දරූපස්කන්ධේ සම්බන්ධ ප්‍රත්‍යක්ෂය සමහර විට ලැබෙනවා. ලැබුණාට ලැබිලා ඉවර වෙනකොට රූපස්කන්ධයේ හිතේ සානාන දෙයක් තියෙන ඉවර වෙනවා එතකොට නිම්මාන නිම්මාන ධාතුව අසංකත ධාතුව කියලා කියනවා අසංකත ධාතු සංඛ්‍යාතම නිම්මාන ධාතුව සත්‍යස්සයට හොඳටම ගැලපෙන එකක් මේක සත්‍යස්ස කරන්න කරන්න ඉතුරු වෙනවා එළියෙනවා මුදෙන් නිබ්බාන ස්වභාවය ඒකයි. නිබ්බානන්තන ලෝකුත්තර චතුම්ඥානේන සත්‍යකාතබ්බං කියලා සඳහන් වෙනවා. නිබ්බානය ලෝකෝත්තර එක. ගුණය. ලෝකෝත්තර දේවයන් ගුණ නවයක් සඳහන් වෙනවා. එයින් ප්‍රධාන ලෝකෝත්තර ගුණය නිබ්බාන ධාතුවයි. ඒ විද්‍යාන් ධාතුව ලෝකෝත්තර එකක්. චතුමග්ග ඥානෙ සත්‍යකාතබ්බං. සතර මාර්ග ඥානෙ ප්‍රත්‍යක්ෂ කළ යුතු දෙයක් ඒක. විද්‍යාන් ධාතුව ප්‍රත්‍යක්ෂ කරන්න තියෙන්නේ ප්‍රත්‍යක්ෂව තේරුම් ගන්න තියෙන්නේ මේ ඥාන හතරෙන්. අවස්ථා හතරකදී මේ ඥාන හතර සම්බන්ධ වෙනවා. ඒ ඥාන හතරට සීමා හතරක් තියෙනවා. මේ ඥාන හතර යම් කිසි අවස්ථාවක පහළ වෙනවා නම් පහළ වෙන්නේ එක සංකාණියක එකවරක්. ඒ එකවරක් පහළ වෙන්නේ මොකද? දෙවරක් පහළ නිවීම සිද්ධ කළ යුතු වැඩක් නෑ. මාර්ගඥාන සංකාණියක පහළ වෙන්නේ කෙලෙස් නැති කිරීමට. ප්‍රවේශනට කිරීමට යම් කිසි අවස්ථාවක මාර්ගඥාන සංකාරයක පහළ වෙනවා නම් පහළ වෙන්නේ කෙලස් නැති කිරීමටයි. ඒ ප්‍රවේශයන්ගේ සීමාවල් තියෙනවා. සෝතාපට්ටි මග්ගයෙන් නැතිකල යුතු කෙලස් සීමාවක් තියෙනවා. සකදාගාමී මග්ගයෙන් නැතිකල යුතු කෙලස් සීමාවක් තියෙනවා. අනාගාමී මග්ගඥානයේ නැතිකල යුතු කෙලස් සීමාවක් තියෙනවා. අරහත් සමාධි ඥානෙ නැතිකලින් සුත්ත විසීමාවක් කියනවා. සීමා හතරක්. ඒ සීමා හතරෙන් සෝතාපන්න ඥානෙට බය කරගන්නා වූ කෙලෙස් සීමාව එක වහතම නැති කරනවා. සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලංගත පරාමාස. ඒවා මේ කෙලෙස් එක සීමාවක්. ඒ සීමාව සංකාමයේ පවතිනවා ඒ අනන්ත කාලයක් අනාදිමත් කාලයක් මුළුල්ලේ දවතුනාව ඒ කෙලෙස් සම්මහය මේ මාර්ගික ප්‍රහලනීම සමගම සමගම වැඩි වෙනවා බැරි වෙනවා බැරි වෙනවා එතකොට මෙන්න මේ කෙලෙස් සීමාව නැති කිරීමයි නිවන ප්‍රත්‍යක්ෂ කිරීමේදී සැලසෙන්නේ ඊළඟට දැන් සෝවාන් මාර්ග ඥාන කිත්තේ පහළ වුණා. ඒ පහළ වෙච්ච හැටිම දෙවන ආරයට ඇතිවෙන්නේ සුදු ඵල කිත්තය. ඊළඟට ඇතිවෙන්නේ ලාභික වශයෙන් කත්මේ කත්මේ උත්සාහය පහළ වෙනවා. මේ සිංහලෙන් කොහොමද කියන්නේ අ සිංහල පිළිබඳව දැනට ආතව සලකා ගැනීම ඒක සාමාන්‍ය ලෞකික හිත්වලින් තේරෙන්නේ. ඒ සාමාන්‍ය කියන්නේ විශේෂ ලෞකික හිත්වලින් මේ ප්‍රත්‍යවේක්ෂා ක්‍රියාව කරන්නේ. මෙන්න මේ අවස්ථාව ගැන අපි දැන් කල්පිතට දුරදන් දෙමු. ඒක යොදන් දෙමු හොඳට සෝතාපට්ටි මග්ග ඥානයක් පහළ වුණා. යම් දුසංතානි. ඒ පහළ වෙච්ච අවස්ථාවේදී නිකන් නෙමෙයි සෝතාපට්ටි මග්ග ඥානෙ පහළ වෙන්නේ ඊට මුලින් විශේෂ දුකින් රාශියක් ඒ සංතානෙ ඇති වෙනවා. අතන් මේක අතන් මේක සිදුවීම් තියෙනවා. ඉතාල වශයෙන් ජීවිතයේ සුත්තතු පෙරපින් කළ උදවිය කියන්නේ උපනිෂ්ඨේ සම්පත්තියෙන් සම්පූර්ණ වෙච්ච පුද්ගලයන්ට ඉක්මනින් අවබෝධය ඇති වෙනවා. මේ සෝතාපට්ටි මග්ග ඥානෙ ලෙසින් පහළ වෙනවා. කොපමණ ලෙසින් පහළ වුණත් විදර්ශනා ඥාන කෙලවරදී සෝතාපට්ටි මග්ග ඥානෙ ලැබෙනවා. විදර්ශනා ඥාන කෙලවරදී විදර්ශනා ඥාන දෙලන්නේ සෝතාපට්ටි මග්ග ඥානෙ ලැබෙන්නේ නැහැ. සෝතාපට්ටි මග්ග ඥානය සමදමර ඉඳගෙන කියාපු ඵල චිත්තේ දින මග්ග චිත්තයයි ඵල චිත්තයයි කුසල චිත්තයයි ඵල චිත්තයයි මේ දෙක එකට සම්බන්ධ වෙලා පවතින්නේ මේක මුලින් ඒ චිත්ත ප්‍රේමියේ ඒ චිත්ත දීප්තිය කියලා කියන්නේ චිත්ත ප්‍රේමියේ මේ ඇති වෙනවා අනුලෝම හිත් අනුලෝම හිත් කියන අනුලෝම හිත් කීපයක් පහළ වෙනවා එතකොට පරිකාරණ උපචාර අනුලෝම කියන නම් තුනකින් සඳහන් වෙනවා එතකොට ඒවන් සම්පූර්ණයෙන් මේ අවස්ථාවලදී ඒවන් නිවන වෙච්ච පිළිවෙලටයි මේ ඊළඟ ගෝත්‍රයේ කියන හිත පහළ වෙනවා දෙවට හඳුන විතර නිවන් අරමුණු කරගෙන පහළ වෙන්නේ. අර පරිසම්ම උපචාර අනුලෝම කියන හේතු සාමාන්‍ය සංඛාර ධර්මයන් අරමුණු කරගෙන පවතින්නේ. දෙවට හඳුන ඥාන විත දෙවට හඳුන නමති විත අරමුණු කරන්නේ නිබ්බාන ධාතුවයි. ඒ නිබ්බාන ධාතුව විතර පුරුදු කරන්නේ දෙවට දුයි. ඒක පාරටම අර ලෝකෝත්තර හිතක් පහළ කිරීම මේ ලෝකෝරු දුරිතක අමාරුයි. අමාරු නිසා ඒකට නිදහස කිරීමට මාර්ග දිස්සයට ලේස කිරීමට ගෝත්‍ර දුරිත පහළ වෙන නිවන් ආරම්භ කරනවා. ගෝත්‍ර දුරිතින් තෙන්නම් කරපු නිවන් ආරම්භ කරගෙන ඊළඟට මාර්ග දිස්සය පහළ වෙනවා. මෙන්න මේක ස්වභාවය. ඥානයේ කෙරෙනකට සංඛාරෝපේක්ෂා ඥානෙ මේකට එකතු වෙනවා. සංඛාර දුක්ඛ ඥානෙන් නිවන කරපු පිළිවෙලට මේ අනුලෝම වෙන නිමිති පහළ වෙන්නේ. සංඛාර දුක්ඛ අවස්ථාවේදී හැම කෙනෙකුටම හොඳට අවබෝධයක් ඇති වෙනවා ප්‍රවේශයන් සම්බන්ධව ඒ වගේම ඥානයන් සම්බන්ධව නිවන සම්බන්ධව සාමාන්‍ය අවබෝධයක් ඇති වෙනවා. සංඛාර උපේක්ෂා ඥානය තේරුම් කර ගැනීමට අවස්ථා තුනක් තියෙනවා. යන්නේ සංසාර දුකින් සංස්කාරයෙන් සංසාර දුකින් සංස්කාර ධර්මයෙන් අන්‍යෝන්‍ය අදහස ඒ විදිහට පහළ වෙනවා ඒක බොහොම තදින් පහළ වෙනවා ඊළඟට ඉබේටම කලින් ඕනකම් විදර්ශනා භාවනා කරපු පුද්ගලයාට දැන් ඉබේටම විදර්ශනාව කරන ගතියදී ඉබේට කටපාඩම් ඉබේට කටපාඩම් කියන ධර්ම කොටස ඉබේට කියවෙන්නා වාගේ අන්න ඒ හිමේ ස්වභාවයක් තියෙනවා. මේ මනස දැනීමක් තියෙනවා. නවතින ස්වභාවයක් නැවතිලා සිටීමේ ස්වභාවයක් තියෙනවා. ඉතින් යන්නට බලවත් සතුට භයංක නන්දින්ක නිස්සහාය කියලා උගන්වනවා. භයගතිය කියන්නේ කලින් තිබුණේ සංස්කාරයන්ට භයගතිය. මේ අවස්ථාවේ වෙනකොට සංස්කාරයන්ට භයගතිය නැහැ. ඒ වගේම කලින් බොහොම සතුටක් ඇති වෙලා තිබුණා. මේ ලොකු දෙයක් ලැබෙන්න යනවා කියලා. මේ අවස්ථාවේදී ඒකක් නැති වෙනවා. ඒකක් නැති වෙනවා. නැති වෙනවා නැවත නැති වෙනවා ස්වභාවයෙන්. මම දෙයක් දෙන්නව අවස්ථාවක් වෙනවා. අවස්ථාවේදී අනිත් දුකානාත්ම එදිනෙ ත්‍රිලක්ෂණය උදේ වැටෙන අන්තිමේදී එක්තරා ලක්ෂණයක් වැඩි වැටෙන්න පටන් ගන්නවා. ඒ වැඩි පැටවන් ගන්න මේ යටමින් පටන් ගත්ත ලක්ෂණ අනුව තමයි අනුදෝම ඥාන පහළ වෙන්නේ. අනුදෝම වාදයෙන් සඳහන් වෙන්නේ පරිසම්ම උපචාර අනුලෝම කියන නම් තුනින්ම සඳහන් වෙන්නේ අනුලෝම ඥානමයි. ඒකෙන් මේ කරපු හැකියතාවය මේ ප්‍රබෝධානය පහළ වෙන මෙන්න මේ විදිහට පහළ වෙන මේ දෘෂ්ටි. සෝතාපට්ටි මන්ද ඥානයි. කොයි තරම් ඉක්මනට මාර්ගයක් සෝතාපට්ටි මාර්ග ඥානයක් පහළ වුණත් සංකාමයක ඒකක සැලසෙන්නම ඕන. ඒකට තේරෙන්න ඕන ඔය ටික. තමන් සම්බන්ධව කල්පනා කරලා තේරුම් ගන්නට පුළුවන් ගැටියක් තියෙනවා. සෝතාපට්ටි මාර්ග ඥානය පහළ වෙච්ච හැටිම ඵල ඥානය පහළ වෙනවා. ඊළඟට සමහර පිළිපිට බලවත් ප්‍රීතියක් ඇති වෙනවා. මේ බලවත් ප්‍රීතිය උන්වන් දැනගන්නට ඇති වෙනවා. මොන මේ සංසාරේ මොන දවසකවත් කිසි කාලකවත් මෙලෙවිත සනසුලක් මට ලැබුණා කියන බලවත් සතුටක් ඇති. මේ බලවත් සතුටයි ප්‍රීතියයි නිසා මොන උනාද කියන තේරුම් ගන්න බැරුව සමහර කෙනෙකුට සෑම ගණන් සමහර කෙනෙකුට දවස් ගණන් ඉන්න වෙනවා මේ කුරීතියෙන්. දන්නේ නැහැ මොනවා වුණාද කියලා. ඒ කුරීතිය නිතින් සම්බන්ධව තහත තේරීමක් නෑ. ඒ කුරීතිය නිවන නිසා මේ මොකක් මොකක් නිසා මේක කරනවා දන්නේ නැහැ. යනසකින් හමාරකින් පස්සේ නැවත වරක් අර සමන්ත සිදුවෙච්ච දේ වගේ සිද්ධාක් පහළ වෙනවා. සිදුවීම ඇති වෙනවා. මේ අවස්ථාවේදී ඇතැම් දේවල් වෙනවා නැවත වාරයන් මාර්ගයක් පහළ වුණා. මාර්ගයක් පහළ වුණා. එහෙම නැත්නම් පරිණත පහළ වුණේ එදාට කියලා මතක් වෙනවා. දවසකට දෙකකට පස්සේ. මෙන්න මේ නිසා අසන්න මුදවිය මුලාවේ වැටෙනවා. මාර්ගඵල ලබාවු ඇත්ත උත්තර අන්දමක සැලසීමකට යට වෙනවා. මොකද ආලෝකයේ පහළ වෙන පස්සේ ඉතින් ගමන් දෙකකට තුනකට ඉස්සෙල්ලා මාර්ගකෘත්‍යයේ පාලන මත නිවන හොඳට අවබෝධ වුණා. නමුත් තරමට පහළ වෙන ආදාය කියන්නේ අර ප්‍රීතියක් අඩු වෙන පස්සේ නැවත වරක් අර ඵලචිත්තේ පහළ වෙනවා. දෙවෙනිවා. අන්න එබඳු අවස්ථාවේදී හිතාගන්නේ එක්කෝ රවතනාම දෙවෙනි ධාරයට මාර්ගයට පහළ වෙනවා. එහෙම නැත්නම් පළවෙනි ධාරෝණේ පස්සේ කියලා හිතෙනවා. මෙන්න මේ විදිය දෙයක් තියෙන නිසා මම දෙන්නේ මතයක් තියෙනවා. ඵලචිත්තේ මාර්ගචිත්තේට පස්සේ දවස් ගානකට පස්සේ කාලකීපේ පහළ වෙනවා. සමහර විට කියන්නේ හිතනවා. මේ පින්නවෙන්න මෙන්න මේ ටිකක්. සමහර විට දෙවෙනි මාර්ගයේ පහළ වෙනවා කියලා සමහර කෙනෙක් සාවදෙනවා. නේද? පහළ බැලුවාම ඒක නෑ. මෙන්න මේ නිසා හොඳට මහායාන වේදනේ යෝගාවචරයන් හොඳට කියන්නේ බුද්ධියෙන් පාඩමකට කරන්නේ මේ සත්‍යය තේරුම් අරගෙන තියෙනවා. අනිත් එක මන්දබල චිත්තයන් සමගම වාගේ අතන් කෙනෙකුට මාර්ගය සම්බන්ධව ඵලය සම්බන්ධව නිර්මාණය සම්බන්ධව හිතවිලි පහළ වෙනවා. මට කවදාකවත් නොලැබිච්ච හැඟීමක් දැනීමක් මෙන්නක් මෙන්නක් වාගේ එකක් ඇති වුණා ඒක කිසි කලකලන්නේ නැහැ මේක තමයි නිවන කියලා නිබ්බාන ධාතු සම්බන්ධව යටවීමක් ඇති වෙනවා තමන්ගේ ප්‍රතිපත්තිය සම්බන්ධව මේ මේ දෙකෙන්ද ගුණෙන්නේ මේ මාර්ගයේ යනකොට මේ මාර්ගයේ නිසයි මේ දැනීම ඇති වෙන්නේ මේ අවබෝධය ඇති වෙන්නේ නිවන සම්බන්ධ අවබෝධය තියෙන එක මාර්ගය සම්බන්ධව ඇති වෙනවා ඒකෙන් ලැබෙච්ච ඵලය තමයි මෙන්න මේක. මෙවැනි අවස්ථාවේ ඇති උනේ කියලා ඊළඟට කල්පනා කරනවා. ඒ කර්මයෙන් බොහෝ විට ආපත් වශයෙන් පහළ වෙනවා තේරුම් ගන්න පුළුවන් වෙනවා. වෙනස් සම්බන්ධයක් තියෙනවා. සත්‍යදේශාව. ඒක සමහර කෙනෙකුට කර්ම දන්න කෙනෙකුට සමහර කෙනෙකුට සමහර කොටසක් තේරුම් ගන්න පුළුවන් වෙනවා. මගේ අයි సంతානීය තිබිච්ච මේ මුත්‍රි මුත්‍රිකා කියන මේ දෙක මම තේරුණා. ඒවා ඒ විදිහේ හොඳට තේරුමක් ඇත්තේ. තවත් එහාට මතු ගිරීමට කෙනෙක් ශ්‍රාසයක් තියෙනවා කියන ඇඟීමක් ඇති වෙනවා. එදිනෙට අන්න ඒ නිසා ප්‍රත්‍යක්ෂ ඥාන සම්බන්ධ ඒ මාර්ග ඥානය ලබාපු කෙනෙකුට සත්‍ය විරසා වශයෙන් සිත්ජීවි පහ සිත්ජීවි පහ සංස්කාරගත පහළ වෙනවා මාර්ගයේ මාර්ගයේ සම්බන්ධව සැලකීමෙන් එක ඵලයන් සම්බන්ධව සැලකීමෙන් එක නිර්වාණ ධාතුව සම්බන්ධව සැලකීමෙන් එක ඊළඟට එහෙනම් විතරේෂන් සම්බන්ධ කරගෙන එක් සිත්තේරිය අනිත් එක තවත් විහාස තුනේ ඉතුරු වෙලා තියෙනවා කියන වෙන විවාද ගන්න පොද චිත්ත වේදියා චිත්තලක් සියලු චිත්තේ පහක් වගේ තියෙනවා මාර්ගඥානි සෝවාන් මාර්ගඥානි පළවෙනි පැමිණි ආරි පුද්ගලයාට මේක සාමාන්‍ය සිද්ධිය. එතකොට සෝවාන් භයන්දේන මෙන්න සෝවාන් මාර්ගයේ ලබන්න අවස්ථාවේදී මේ ඇත්තාගේ චිත්ත tattve හිතේ tattve කොහොමද? හිතේ tattve මේ මාර්ගඥානයේ ලබන්න අවස්ථාවේදී මාර්ග සෝවාන් මාර්ගය නිවන් අරමුණු කරගෙනයි පවතින්නේ. ඒ නිසා මේ මාර්ග චිත්තය අවස්ථා චිත්ත අවස්ථාවේදී හිත ධ්‍යාන tattweට පැමිණලා පරිලලා තියෙනවා. ඒ මූල අවස්ථාවේදී ධ්‍යානයක් තිබෙන නැති වෙන්න පුළුවන් ගමන හිතේ. විදර්ශනා ඥාන දිනු කරන්නව අවස්ථාවේදී විදර්ශනා ඥාන සම්පූර්ණව දීමේ අවස්ථාවේදී අනුලෝම ඥානෙ එහාට පණන අවස්ථාවේදී සතර ලටත් වෙනසෙන් ප්‍රථම ධ්‍යාන තත්ත්වයක් තියෙන්න ඕන. ප්‍රථම ධ්‍යාන තත්ත්වයක් තියෙන්න ඕන. මේක විශේෂයෙන් සිදුවේ දෙයක්. එහෙම නැති හිතකට අර බලවත් වශයෙන් දෙන්නා වූ මේ කෙලෙස්තරණේ ශක්තිය විද්‍යාවෙන් අවබෝධ කරගැනීමේ ශක්තිය සාමාන්‍ය හිතකට නෑ. එනිසා මාර්ගාවස්ථාවට පයින්කොට මේක රත්විතේ ප්‍රතිමන් ධන tattwa තියෙනවා. ඇතන් විතක ඇතන් කෙනෙකුට ධ්‍යාන ප්‍රථම ධ්‍යානෙ ලබාගෙන ඉන්න අවස්ථාවේදී ඒ ප්‍රථම ඥානයේ පිළිබඳ ලැබෙනා වූ සංස්කාර ධර්මයන් විදර්ශනාවට නවලා සෝවාන් මාර්ග ඥානය ලබා ගන්න ඕනේ බුදුරජාණන් වහන්සේ වදා මේ පඨමං පාහං පඨමං ධාමං පාහං නිස්සාය ආහ්වානිකයන් වදාමි. ඔයදී සමහර සූත්‍ර වලදී වෙන ඉන්න මේ සංගුත්තර නිකාය සූත්‍ර වලදී වෙනම එතකොට මධ්‍යම නිකාය සංගුත්තර නිකාය ඒ කියන තැන් වල සූත්‍ර වල සඳහන් වෙන ප්‍රථම ධ්‍යානය ලබාගෙන ඒ ප්‍රථම ධ්‍යානය උදිනගෙන සංස්කාර සම්මර්ථනය කරනවා සෝවාන් සතරදාගාමි අනාගාමි අරියත් වෙන සතරමඟ සතරකා ලබන්න පුළුවන් බව දේශනා කරගත්. විද්‍යාඥාන විද්‍යාඥාන දසරිකාඥාන ඊමේ විභාන ඒවාගෙන ආගාධාන විචාදන විඥානං ඡාදන අවිඥාඥායදන එන මේවා ලබාගත් උදවියට ඒවා උදවියට මාස්කාර සම්මාර්ථනය කරලා සෝවාන් සතරදාගාමි අනාගාමි අරහත් කියන මේ මාර්ග ඵලයන් ලබා ගන්නට පුළුවන් බව දේශනාවේ සඳහන් වෙනවා. එතකොට ඉතින්සම සලකන්න දෙන්නේ ඒ පළමුවෙන් ධ්‍යානයක් නැතනම් ඒ මාර්ග අවස්ථාවේදී ඒ හිතේ ධ්‍යාන tattve කියන එනිසා මේ සංස්කාරයන් සම්මර්ධනය කරලා පුරුදු වෙච්ච මේ බුද්ධයාගේ බුද්ධයාට මුලින්ම ඒ සමාධිය දිනු වෙලා තිබුණා අන්තිම අවස්ථාවේදී ධ්‍යාන tattයෙන් දිනු වෙලා තිබුණා ඒ ධ්‍යාන tattයෙන් දිනු වෙලා තිබිච්ච ඉතින් නැවත පරිණාමය වශයෙන් නිවන වශයෙන් මහත්ගත tattයේ උඩ ඉඳගෙන ඊළඟට ලෝකෝත්තර tattයට හැරෙනවා අර සීදී සිරි මෝරු දීපේ කියන ඔය සත්‍යද සිරි සකස් වීමේ හතරට සකස් වීමේ මෝරු සත්‍යයට යන ඒක දීපේ සත්‍යයට අන්තිමේ දැනෙන්නේ අන්න ඒ ආදී මේ ලෞකික වශයෙන් තිබිච්ච හිත සාමාන්‍ය කාමාවචර හිත ඊළඟට මහාන්තර හිත රූපාවචර හිතක් වශයෙන් හරිම ඊළඟට රූපාවචර හිතේ පෙරළුණා ලෝකෝත්තර ත්‍ත්වයට. මෙන්න මේකයි මේ සෝතාපට්ටි මග්ග ඥානය ලැබෙන අවස්ථාවේදී සිද්ධ වෙනා වූ හිත වෙනස. එන්න මේක අපි තේරුම් ගන්න ඕන. මෙන්න මේ බුද්ධියට තේරුම් අරගෙන මේ ළඟට අපි කල්පනා කරන්නේ. සෝතාපට්ටි මග්ග ඥානය ලබා ගන්නවා. සෝතාපට්ටි මග්ග ඥානය ලබා ගන්න හැටි ඒ ආගමේ නිදගෙන සසන කෙනෙකුට එවැනි සසදායනා සසදායානි මඟ චිත්‍රයක් ලබා ගන්න. මේ නිර්මම කරනවා. ඔබට පුරුදු කරපු කෙනෙකුට මේ සංස්කාර ධර්මයන් දේවත සම්වර්ධනයේ බල තියෙනකොට ඕකාපටි මඟ ඥානෙ එකම නැවත වරක් විදර්ශනා භාවනාව යෙදෙනවා නම් මොනවත් ඒ එක්කම දෙවන වාරයට පුළුවන් වෙන ලොකු කියන සකදාගාමන්ත කිච්චේ ලබා ගන්න. ඒ සකදාගාමන්ත කිච්චේ ලබා ගැනීම පිළිවෙල ඊළඟට මතක් කරන්න බලාපොරොත්තු වෙනවාද දවසේ. සකදාගාමන්ත කිච්චේ ලබන කොට පළමුවෙන් මුකම්ම නිමින් කරන්න කියන්නේ. සෝවාන් මාර්ග කිච්චේ ලබා ගත්තා එතකොට අර විදිහේ පරිදිස්ත්‍යාති ලැබුණා ඒකම ඊළඟට ප්‍රත්‍යය ස්ථාලමිනා. උන්වන්ට සිහියෙන් බුද්ධියෙන් සලකා බලන්න ඕන දැන් මට මේ මොකද වෙන්නේ කියලා. සලකලා බලලා තේරුම් ගන්න දැන් මේ මම උසස් තත්වයකට පැමිණියා. ලෝකෝත්තර තත්වයකට පැමිණියා. කියලා සංස්කාර තමන්ගේ කර්මස්ථානයට හිතවදම කලින් පුරුදු කර්මස්ථානයට හිතවදම එතකොට තමන්ට උදේට උදේවයි දෙක වැටෙන්න පටන් ගන්නවා මිනිත්තු පහ යනකොට සමහර විට අදුපාඩු වලාගෙන තියෙනවා නම් නැමෙත වාරක් අධිෂ්ඨාන කරනවා හොඳට සම්පූර්ණ වෙනකම්ම නැවත වාර නැවත නැවත අධිෂ්ඨාන කරනවා ඒක සම්පූර්ණ වුණාන් පස්සේ මේ ඥානයට අදිස්ථාන කරගන්න. ඒ විදිහට ඥාන අදිස්ථානය කරගෙන කරගෙන යනවා. මේ අන්තිමේ සංකාරුපේතාව ළඟට ඇවිල්ලා මට කලින් ලැබුණු අන්දමට ඒ ඥානයම ලෝකෝත්තර ඥානෙ පහළ වේවා කියලා අදිස්ථානය. අදිස්ථාන කරනකොට ආන්න සෝතාපට්ටි ඵල චිත්තේ පහළ වෙනවා. පහළ වෙච්ච හැටිම සංඛාර අරමුණු අයින් වෙලා විසංඛාර tattweට හිත ඒකටත් වේලාවක් අදිස්ථාන කරනවා මිනිත්තු පහ අදිස්ථාන කරන මිනිත්තු පහෙන් පස්සේ හරියට අවදි වීමක් වාගේ එකක් ඉනිසාරක් ඒ විදිහට කරලා පුරුදු වෙනින් පස්සේ දැන් බොහොම සතුටුයි මොකද සතුටු වෙන්නේ හොඳට ප්‍රත්‍යක්ෂ වුණානේ ගිය මඟ හොඳට පැහැදිලි වුණා දැන් මේ මඟින් මම ආවේ මගේ ගමන මෙන්න මේ ප්‍රතිපත්ති මාර්ගයේ මේකයි ඔහෙකට බලවත් මට ආරයට ලැබුණේ මෙන්න මේකයි කියලා හොඳට යතර ප්‍රත්‍යක්ෂ මොනෝති මේ ළඟට නැවත ඊළඟ මාර්ගඥානයක් මම ලබා ගන්න ඕනේ කියලා නැවත වරක් මේ ලබාපු ඥානෙ මම අයින් කරන්නේ මට දෙවෙනි ඥානෙ ලැබේවා දෙවෙනි ලෝකෝත්තර ඥානෙ ලැබේවා කියලා අදිස්ථාන කරගෙන සංස්කාරයන් හිතියොදුනා ඒ සංස්කාරයන් පිළිබඳව දැනගොට සංස්කාරයන් අරමුණු කරගෙන පහළ වෙන්නේ. නම් අර මුලින් වගේ නෑ. මුලින් වගේ නෑ ඊට වඩා අමාරු. අමාරුකම් තියෙනවා. වේදනාවක් තියෙන සමහර විට අර කලින් මේව මෙනෙහි කරනකොට මොනම වේදනාවක් නැහැ. නමුත් දැන් මේ වේදනාව දැනෙනවා. ලොකු වේදනාවක් වෙනවා. ඉවසන්නවරි වේදනාවක් වෙනවා. ඒවා හොඳට මෙනෙහි කරමින් මේකට හිත යොදාගෙන යොදාගෙන අර සංස්කාර වලට නාම රූප සංස්කාර වලට හිත යොදන්න ඕන. නාම රූප සංස්කාර වලට හිත යොදන්න. නාම රූප සංස්කාර වලට හිත යොදනකොට අර කලින් වාගේ මහා විදින්නේ වැටෙන්නේ නැහැ. අඩුපාඩු වැටෙනවා. ඒ මොකද හිතෙන් හට මට පරිණ ගතිය විදිනවා. එතෙන්ද කියන්නේ මේක මේ අඩුපාඩුව මේ ලොකු දෙයකටයි මේ අන්න බලාපොරොත්තු වෙන්නේ. කල්ඥානයට වඩා උසස් ඥානයක් මේක. රාග දේශ කියන මේ දෙකේ ඕලාරික අවස්ථාව සම්පූර්ණයෙන් නැති කරලා. විදේට ආපු මේ ඕලාරික කාම රාග ව්‍යාපාද කියන මේ නැති කිරීම දෙහි නෑ ඒකයි මේ අමාරු නමුත් මේක හොඳට කටයුතු කරන්න ඕනේ කියලා තව නැවත වඩා ලොකු වැඩ පිළිවෙලක යෙදෙන ඒ වැඩ පිළිවෙල මේ සංස්කාරයන් සම්බන්ධ කරගෙන මේ සංස්කාරයන් සම්බන්ධව හොඳට අනිත්‍ය කාරණාත්ම කියන මේ ත්‍රිලක්ෂණය හොඳට තේරුම් කරගන්නට මහන්සි ගන්න. ඒකට ඉන්ද්‍රියයන් සම්මාදී ඉන්ද්‍රිය ධර්මයන් අර කලින් වතාවට වඩා දැන් තීරණෙන්න ඕන. කලින් වතාවේ තිබිච්ච ඉන්ද්‍රිය සත්‍ය වදාදී ඉන්ද්‍රිය සත්‍ය මේකට නැදි. නැදි තමයි විෂයී මේ අනුපාදය. ඒ නිසා මේ ඉන්ද්‍රයන් මම ඉන්ද්‍රිය ධර්මයන් තුන් කරගන්න ඕනේ. තුන් කරගන්න ඕනේ කියලා හිතනවා. තුන් කර ගැනීමට තියෙන කාරණේ මොකද්ද? කළ යුත්තේ කුමක්ද? අන්න ධර්මයේ අතුආචාරින් වහන්සේලා ධර්මයේ අතුආචාරින් වහන්සේලා කියන්නේ මේ බුද්ධ ගෝසාඳුරෝ නෙමෙයි. උන්වහන්සේලාට කලින් හිටපු අතුආචාරින් වහන්සේලා හිටියා. ඒ සමාධි සම්මාදන රහසන්නා වෙන්න පුළුවන්. එහෙනම් ඒ වගේම අත්දැකීමට ඇත්ත වෙන්න පුළුවන්. හොඳ අත්දැකීම්. ඒ රහතන් වහන්සේලා උන්වහන්සේලාගේ උන්වහන්සේලාගේ ඉගෙනීමක් තියෙනවා. ඒ තරම කතාකාරින් වහන්සේලාගේ ඉගෙනීමක් තියෙනවා. ඉන්ද්‍රියන් තියෙන විදිහට කර්ම බලයක්. ඒක බොහොම වටිනා කාරණයක්. කාරණා නමයක්. නවනාකාරෝ ඉන්ද්‍රියාන් පික්ඛාන් භවಂತಿ. නවනාකාරේහි ඉන්ද්‍රියාන් පික්ඛාන් භවಂತಿ. ආකාර නමයකින් වැඩ පිළිවෙල නමයකින් ඉන්ද්‍රියන් ඉන්ද්‍රියෝ පිළිවෙත් ඉන්ද්‍රියන් දිනු කර ගැනීමට වැඩ පිළිවෙල නමයක් උගන්වනවා උන්වහන්සේලා සද්ධා සති විරිය සමාධි ප්‍රඥා කියන මේ ධර්ම නාමය මේ මේ ධර්ම පහ දිනු කරගන්න ඕන දිනු කරගන්න ඕන ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම කාර්යයට සුදුසු කිරීම සූර කරගන්නේ මිනිස්සුන කරගැනීම සූර කරගැනීම කාර්යයට විදර්ශනා භාවනා කාර්යයට සුදුසු තත්ත්වයකට ඉතාම සුදුසු තත්ත්වයකට පමුණවා ගැනීමයි සියලු කියන්නේ. පළවෙනි එක එක්ක උප්පන්නුප්පන්නාන සංඛාරාණ කයමේව පස්සති. ඒක විදර්ශනාවට යොදාගත්තොත් විදර්ශනා භාවනාවන බැරි මාර්ගය ඵල ලබා ගැනීමට යොදාගත් සංස්කාර ධර්ම සම්බන්ධව සම්මර්ෂණය කරනකොට ඒ සම්මර්ෂණය කරන්නා වූ කරන ලබන්නා වූ සංස්කාර ධර්මයන් සංස්කාර කියන්නේ නාම රූප ධර්මයි නාම රූප සංස්කාරයන් පංචස්කන්ධයට ඇතුළත් වෙන්න පුළුවන් ආයතන වලට ඇතුළත් වෙන්න පුළුවන් ධාතු වලට ඇතුළත් වෙන්න පුළුවන් එතකොට මොන්නේ නාම රූප සංස්කාරයන් සම්බන්ධව උත්පන්න උත්පන්නාන උපදින උපදින උපදින සා සංස්කාරාන් රූප සංස්කාරයන්ගේ කයමීය පස්සති මුලින් මුලින් ඉපදීමයි නිදීමයි දෙකම පේනවා. සලකනවා. මේ ආයතනයේ රූප ධර්ම, මේ නාම ධර්ම, මේ පහළ වුණ ළඟට මේ බෙදුණා. ඒ ළඟට මේ මේ පහළ වුණ මේ බිනිනා කියන හොඳට සමාධිමත් වෙමින් හොඳට බලාගෙන ඉන්නවා. හොඳට බලාගෙන ඉන්නවා. මේ ළඟට අර උත්පත්ති අවස්ථාව ඇරලා භංග වෙනවා. විනාශිත නිතරම බලන්න පටන් ගන්නවා. උත්පන්නුප්පන්නාන සංඛාරාන කයමේව පස්සති. විදීන මාර්ගනේ බලන්න තේරෙන්න පටන් ගන්නවා. විදීන දිනනවා මේක. ගමන් කරන කොට එතකොට ඉඳගෙන ඉන්න කොටත් වෙන මොහොතක ඉඳගෙන ඉන්න කොටත් විදීන දිනනවා. නැතිවෙන්නේ පාවකයදිනවා නැතිවෙන්නේ යනවා. මෙන්න මේ தත්ත්වය හොඳටම තේරුම් ගන්න පුළුවන්. ඒ අනිස්කාරයන්ගෙන් නිදීන හොඳට මුලින්ට ගොඩේ නුවරට නඳුරුව නැමිලා හොඳට වැටෙන්න පටන් ගන්නවා. මේ විදර්ශනා ප්‍රඥා විදර්ශනා ප්‍රඥාවේ කියන්නේ ප්‍රඥාන්දිය. ප්‍රඥානමේ ඉන්ද්‍රිය ධර්මයේ හොඳට පැහැදිලි වෙනවා දැන්. ප්‍රඥාන්දිය. ඒ විදර්ශනා ඥාන ඥාන ප්‍රඥා සංයුක්තිය දිනු වෙනකොට ඉන්ද්‍රිය නැත්නම් ඒකට සම්බන්ධ විරින්දේ සමාධින්දේ සම්බුන්දේ විරින්දේ සතුන්දේ සමාධින්දේ කියන මේ ඉන්ද්‍රිය හතරක් ඒ වගේම වැඩෙනවා ඒ වැඩෙන්නේ දැන් මේ විදිහ වැඩෙනකොට ධර්මයේ සම්බන්ධ හොඳට වැටහීම ඇති වෙනවා ධර්මයේ සම්බන්ධ බුදුරජාණන් වහන්සේ මේ ධර්මයේ ඒකාන්තයෙන්ම නෛර්යානිකයි සංස්කාරයන්ගේ තත්ත්වය ගැන මත හොඳට වැඩෙන උන්වහන්සේ දේශනා කළා මේ අඛන බංගුරයි කියන ඒ ඒ සම්බන්ධ තත්ත්වය මත හොඳට දැන් වැටහෙනවා එනම් මේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව ඇති වෙනවා ධර්මයෙන් කෙරෙහි ශ්‍රද්ධාව ඇති වෙනවා ඒ ලබාගත්තායේ සංඝරත්නය විරේත දෙන ප්‍රතිපත්තිය විරේත ශ්‍රද්ධාව දෙන මෙන්න මේ විදිහට සම්මුතියක් ඇති වෙනවා තව තවත් උනන්දුවෙන් වැඩ කිරීමෙන් අදහස ඇතිවීමෙන් යොමුුම්රියක් පහළ වෙන මොනවත් සාකරගෙන යාමට එතකොට සමාධි ඉන්ද්‍රියත් වෙනාගෙන වැඩෙනවා ඔන්න ඔය විදිහට මේ එකේ තියෙන එක පදිවලට අදියේ තියෙනකොට කරුණු රාජියක් ප්‍රතිඵල රාජියක් එකතු වෙලා වැටෙනකොට වැටෙන්න පටන් ගන්නවා මෙතන ජීවිතය දිනනකොට ඒහා ධනගම අනිත් ඉන්ද්‍රිය පහම හතරම වැඩෙනවා සම්පූර්ණ වෙනවා මොන්නේ මේ විදිහට උත්පන්න උත්පන්න සංඛාරාන කයිනේ පස්සේ තියෙන පළවෙනි ආකාරය සත්‍යද සක්කච්ඡ කිරියාය සම්පාදේති සාපත්ත කිරියාය සම්පාදේති සත්‍යාව කිරියාය සම්පාදේති මේ විදිහේ නියමයෙන් ඉන්ද්‍රිය ධර්ම පහ දැන් ඒක සක්කත් කිරියාය සම්පාදේති ආදරය මේක වැටෙන්න නොදී නැවත අනුපාඩු වෙන නොදී ආදරයෙන් ගෞරවයෙන් සැලකිල්ලෙන් තම තමන්හාට දිනු කරගෙන යාමේ යෙදෙනවා එතකොට දෙක සංකප්ප විරියාය සංසාදේති තුන නමස්වා කරගෙන යනවා මේක නමස්වානේ නෑ මොන ක්‍රමයකින් නමස්වන්නේ කෑම බීම ආදී දේවල් වලට ගමනින් මනට ඒක පිළිසෙද ආදී අවස්ථාවකදී ඒක නවතින්නේ නෑ ඒක නවතින්නේ අන්නතර සංස්කාරයන් සම්බන්ධ කරගෙන පවතිනා වූ තත්ත්වේ එතකොට පරාතත්ත්ව ක්‍රියා සම්පාදයේ කියන තුන්වෙනි සත්‍යං දුර්යාය සම්පාදේති මේ தත්ත්වය වැටෙන්න නොදී වැටෙන්න නොදී ඉහිරෙන්න නොදී කරගැනීම සප්පාය වැඩ පිළිවෙලක දෙන්න ඕන මේක බොහොම වටිනා දෙයක් මේක බොහොම වටිනා දෙයක් සප්පාය නැති වුණොත් අර මුලින් කියපු සෝතාපට්ටි මග්ග අවස්ථාවේදී සප්පාය නැති වීමෙන් අඩුපාඩු වෙන බව නැවත මතක් කරන්න මෙන්න මේ අවස්ථාවේදී හිතුණා. ඒ කියන්නේ සෝතාපට්ඨ ඥානය ලබාගත් පුද්ගලයන් සමහර විටක ප්‍රමාණ වැටුනොත් ප්‍රමාණේ වැටුනොත් සත්පාය වැඩ පිළිවෙල වල යෙදුනේ නැත්නම් ප්‍රමාණයට වැටුනොත් ප්‍රමාදය කියන්නේ වෙන ප්‍රමාද නෙමෙයි සමහර විටක මෙන්න ධනසම්ගණිකාවලට වැටෙන්න සිද්ධ වෙනවා. එතකොට ඒ අස්සන් එක්ක කතාවට අනුමත කතාවට වැටෙන්න සිද්ධ වෙනවා. අනු මේ දේවල් අහන්න බලාපොරොත්තු වෙනවා මේ ඇත්තාගෙන්. එතකොට මේ ඇත්තා වට කරගෙන මේ දෙන මේ කරුණ අහන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මේ විදිහින් වැඩ විදිනවා. කතාවල් විදිහින් මේ විදිහින් වැඩ විදිහපත් වෙනවා. එසමනක් නම් සමහර විටක ලෙඩක් ඇති වෙනවා. ඊළඟ අවස්ථාවට. එතකොට ඝන සංගමිකාව, භස්සාරාමතාව, එතකොට ලෙඩ මෙන්න මේ විදිහේ දේවල් තමයි යටට ප්‍රමාද වශයෙන්. ඒ ප්‍රමාද නිසා මේ අත්‍යන්ත මේ සෝවාන් බුද්ධයාට බැරි වෙනවා අර අදිස්ථාන කරන්න. තව මනාපත්වයකට සමවදින්න බැරි වෙනවා. බැරි වෙන නිසා නැවතර තමයි ලබාගත් ගුණය ලබා ගැනීමට අවස්ථාව සැලසෙන්නේ නැහැ. ඒ ලබාගත් ගුණය නැති වෙන්නේ නැහැ නම් පරමහාගත වෙන සමවාදීම අමාරු වෙනවා. දුෂ්කර වෙනවා. අර ඒ යෝනාවේදී මේක කරගත්තා නම් විද්‍යාවට දෙන්නේ කියන්නේ දැන් අර මම පළමුව මතක් කර පිළිවෙලට කරගෙන යන්න ලැබුණා. ඉතින් හොඳයි එහෙම නැතුව මොනනම් පිට කරණයකින් හරි ප්‍රමාණයකට වැඩුණොත් ඒ පුද්ගලයාට වෙන්නේ දිගටම අදුපාඩුවක්. පුරුදුමක් සිද්ධ වෙන්නේ. ලොකු පුරුදුමක්. ඒ පුද්ගලයාට කලිනවද නෑනේ බැරි වෙනවා. මෙන්න මේ නිසා අප්‍රමාදව කටයුතු කරන්න ඕන එදු අවස්ථාවේදී හොඳට සිදු වෙදියා ගන්න ඕන කරන්න උත්සාහනවත් තමන්න තමන්ගේ වැඩ පිළිවෙල මේ සංකේත ප්‍රෝණින් අරගෙන ඒ වැඩ පිළිවෙලම වෙරෙන්න ඕන. මේකයි විශේෂයෙන් කලදී උත්තර. මෙන්න මේ විදිහට සත්‍යය தත්වේ. අසත්‍යය ස්ථාන තියෙනවා. අසත්‍යය සේනාසන තියෙනවා. එතකොට සේනාසන නිසා මේ තමන් බලාපොරොත්තු වන්නා වූ ඉන්ද්‍රියන් දිනු කර ගැනීම කරගන්න බැරි වෙනවා. කතාව නිසා අනුසමන කරන කතාව නිසා. එම කතා කරන්න ගියාම සීමාවක් නැහැ. ඉවරයක් නැහැ. දිගින් දිගට දිගින් දිගට කතා කරන Tamanටත් ඒකයි ඒ පාඩුවක් ඒ වගේම අනුන්ටත් පාඩුවක්. දැන් භක්ෂාරාමතාව කියන එක සම්පූර්ණයෙන් මේක භයානක දෙයක්. ඒකට වැටෙන්නේ නෝදී ඒ වාසේ කරන්න ඕන කතාව ප්‍රමණයට කරන්න පුළුවන් වෙන්න ඕන. ওই විදිහේ තත්ත්වයක් තියෙන කෙනෙකුට මේ කතාවට කොච්චරවත් අවස්ථාවක් ලැබෙනවා. මස්සාරාමතාවට වැටෙනවා. බුද්ධාරාමතාව කියන එකට වැටෙන්නේ නැහැ. ගණහන්වලිකාරාමී දස්සාරාමතාව කියන මේකට වැටෙනවා. වැටිලා ප්‍රමාදයේ වැටිලා පිළිවෙන්න සිද්ධ වෙනවා. මේ පිළිවෙන්න බව හොඳට කල්පනා කරගෙන හොඳට පරිසංගම මහන්සි ගන්නවා. පරිසංයම් හිතට ගන්න ඕන නැති කියන. දැන් හිතන්න කියන්නේ තේරුම් අරගෙන තියාගන්නයි. මේ සත්‍යය දෙලියා. බොරු නරකව නරක ආහාර ගන්න හොඳ නැහැ. නරක ආහාර උෂ්ණ ආහාර සමහරුන්ට හොඳ නැහැ. සමහරුන්ට හේතල ආහාර හොඳ නැහැ. තමන්ගේ ආහාර තමන්ට සත්‍යය ආහාර තමන් තේරුම් අරගෙන තියෙනවා. මේ පැසිදී ඇති වෙනවා වාතමාර්ගය ඇති වෙනවා. නේ දේවා ඒ නිසා ආහාර මත්පාය තියාගන්නේ. ආහාර නැතුවට ගැඹුරු හිතිය දේතරම් දෙයක් නෙමෙයි නරක ආහාර ගත්තොත් මුලක් නරකයි. කතාවක් එහෙමයි. කතා නොකරන විදිහට කමන්න කතා කරනවා නම් වචනය දෙකයි පුළුවන් තරම් ඉක්මනට ඉවර කරගන්න ඕන වචන. දුක් කරගන්න නරකයි වචන. දස්සාරාමිතාව කියනකම ආදී බුද්ධ ලෝකයටත් පිළිබිඹට හේතු වෙනවා. අනිත් පැත්තෙන් ගන්න කියන්න දෙයක් ඇත්තේ. ඒකට පුද්ගලයන් ඉන්නවා. සමහර පුද්ගලයෝ ඉන්නවා. සමාධියක් නැති සමාධියට හිතක් නැති කලබලකාරී පුද්ගලයෝ ඉන්නවා. ඒ පුද්ගලයන් එක්ක එකතු වෙන්න නරකයි. එතකොට නරක පුද්ගලාශ්‍රයත් ඒ වගේම නරක අසප්පාය. මෙන්න ඒ විදිහට සප්පාය. සේනාසන ආහාර කතාවන් පුද්ගලයන් එයාගේම බුදුරුගම් බුදුරුගම් කියන්නේ පින්දපාත යන ප්‍රදේශය පින්දපාත යන ප්‍රදේශය අසප්පායන සප්පාය කපරාවෙන පැත්තකට යන සප්පාය පැත්තකට යන දුරු කියන්නේ මේ තමන්ගේ භාවනාව ගැන යාමට බාධක නම් යම් ප්‍රදේශයක වෙන ප්‍රදේශයකට වෙන වාදයන් හොඳයි. මෙන්න මේ විදිහට සත්‍යය ක්‍රියාව සම්පාදිත. සම්පාය ක්‍රියාවෙන් සම්පාදනය කරන උපාය ක්‍රියාවෙන් මේ රටගන්න ඕන මේ தત્ත්වය දිනු කරගත්තා වූ මේ ඉන්ද්‍රිය ධර්මයන්ගේ සත්‍ය රටගන්නන තත්පාය. එතකොට එතන හතරක් පහ සමාධියට සමාධියට නිස්සග්ගාහේන තමා මුලින් සමත සමාධියක් දිනු කරගෙන කියනනම් ඒ සමත සමාධිය ඇතිවීමට උපකාර වෙච්ච නිමිත්ත කර්මස්ථාන නිමිත්ත සමාධි නිමිත්ත තේරුම් අරගෙන කියන්නේ කරන්නේ මෙන්න මේ සමාධි නිමිත්තනේ මගේ උදේ තැන්පත් උනේ කියලා කල්ලාතෝ මේක තේරුම් අරගෙන කියන්නේ විදර්ශනා ඥානදී ඇති වුණා නම් ඒ ඇතිුනේ මෙන්න මේ කරුණ අනුවයි. මෙන්න මේ මේ විදිහටයි මට විදර්ශනා සමාධියේ හොඳ දියුණුවේ ඒ අවස්ථාව හොඳට මතක තියාගන්න ඕනේ. ඒ මතක තියාගෙන ඉඳලා මෙන්න මේ ආස්ථාවේදී අවශ්‍යම දේ අර ඒ දිනුවෙච්ච යම් කිසි විදිහකට මෙන්න කරනකොට හොඳට සමාධිය සම්පූර්ණව වැටුණා නම් අයම් මේ විදිහට නැවතත් ඒ සංස්කාරයන් ඒ කාලෙට මෙහෙ කරන්න පුළුවන් වෙන්නේ. එතකොට සමාධිස්සිත නිමිත්තක් දාහේන කිව්වේ ඒකයි. ඊළඟට බුද්ධංගානම් අනුපවත්තනේ පවත්තන තමයි. බුද්ධංග ධර්මය. බුද්ධංග ධර්මයන් දන්නවනේ සති ධම්මිකේ විරිය සමාධි උපේක්ෂා එළවන සති නම් සති සම්බෝධ්‍යංගේ අ ධම්මවිදේ සම්බෝධ්‍යංගේ ආදී කොට තිබෙනා ඔය බෝධ්‍යංග හතක් තියෙනවා මේ බෝධ්‍යංග හත අනුපවත්තන සුසුසු අන්නමෙත පවත්තන්න පුරුදු වෙන්න ඕන එයන් බෝධ්‍යංග හත දිනු වෙන ක්‍රමයට සමාධියේ හිත පවත්වන්න පුළුවන් තමක් ඇති කරගන්න කය විතරයි සති සම්බන්ධයෙන් කියන්නේ සතිය දිනු කර ගැනීම. සතිය මුලින් දිනු කර ගැනීම. එතකොට මනෝ සම්බන්ධයෙන් කියන්නේ කර්ම සංස්කාර ධර්මයන් සම්බන්ධ එකක් එකක් පාසා මුලින් මුලින්ම තේරුම් කර ගැනීම. ධම්ම විචේ. නිවන් බුද්ධංගේ කියන්නේ බීරේමයි. නිවනට උපකාර වන්නා වූ මාර්ග ඥානයට උපකාර වන්නා වූ මූලිය. එතකොට විහි සම්බෝධියන්නේ ප්‍රීති ප්‍රීති සම්බෝධියන්නේ ප්‍රීතිය මේ ඇතුලේ නම් නිවනට උපකාර වන්නා වූ ප්‍රීතිය පස්සද්ධි උතුවේ කල්ල දෙකේම සැනසෙහි සහගත අවස්ථාව නීච අවස්ථාව සමාධි සම්බෝධියන්නේ ඒකෙන්පත් වීම මාර්ගඥාන ලබා ගැනීම උපකාර වන්නා වූ සමාධිය එතකොට උපේක්ෂාව අර වීර්යය නතර කිරීමේ අවස්ථාව. පරිවන පරිවනගේ වීර්යය දැන් ඉතින් ඇති දැන් මුදනාගේ නිකම්ම කියන ආරේයන දුපන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා කියන්නේ උපේක්ඛ අවස්ථාව. ඒක මතන්නේ මේ විදිහට මේ තියෙනා බොජ්ජංග හතෙන් හිත යම් කිසි විදිහකින් අර විදිහේ කරගෙන යන අවස්ථාවේදී හිත අතරින් පැතර වැටෙන්න එළුවෙන වෙන්න වාගේ යනවනම් හැංගිලා වගේ යනවනම් කියන්නේ කීන මිද්ද වශයෙන් හිත හැතුලීමක් තියෙනවා නම් පිළිවෙලම එනවා නම් එනකොට මේක මෙනෙහි කරලා ඒ වෙනුවට ධම්මවිතේ සම්බොධ්‍යංගය විරිය සම්බොධ්‍යංගය පීති සම්බොධ්‍යංගය කියන්නේ බොධ්‍යංග තුන තේරුම් අරගෙන ඒව විතර වැඩෙන හැටියට මෙන්න කරන්න පුරුදු වෙන්න ඕනේ. ඒක පුරුදු වෙනකොට අර දීන අවස්ථාවේදී තානුමලා නැතුවලා හොඳට සංස්කාරයන් මෙනෙහි කිරීමේ தත්ත්වය හොඳට අවස්ථාව ලැබෙනවා. එතකොට යම් කිසි අවස්ථාවක මේ විදිහට භාවනා කරගෙන යනකොට ධීරිය වැඩි වෙනවා. ඊට යනවා. ඒ අවස්ථාවේදී ඉවසන්න බැරි අන්දමට අමිසිරි ගතියක් වාගේ එන්න පටන් ගන්නවා. උඹට මෙනි කරන්න ඕනේ. මෙනි කරලා නැති වෙන්නේ නැත්නම් තව උඹට දාලා ගන්න අනු සමාධි සම්බෝධ්‍යංගේ පස්සාදි සම්බෝධ්‍යංගේ උපේක්ඛා සම්බෝධ්‍යංගේ කියන ඒ தත්ත්වයන් හිතේ පහළ වෙන හැටි හොඳට සලකමින් ඉන්න ඕන මෙනෙහි කරගෙන. එතකොට ඔන්න අර ඇවිස්සි කියලා දුව සම්පූර්ණයෙන්ම නැතර වෙලා උඩට පිටන්පත් වෙනවා. දැන් ඉතින් බාධක නැහැ. මේ විදිහට යනකොට බාධක නැහැ. ඊළඟට කායික ජීවිතයට අනුපෙක්ඛතං උපත්තතේදී කායික ජීවිතේ මේ විදිහට හොඳට දැන් භාවනාව ගෙනියන්න පුළුවන් මෙලොවට හොඳට චිත්ත සම්පතිය සංලක්ෂණ චිත්ත විරිය කියලා මේවට කියන්නේ අවස්ථාවේ සංලක්ෂණ කියන්නේ විදර්ශනා භාවනාවේදී මෙනෙහි කිරීම සංස්කාර ධර්මයන් මෙනෙහි කරන චිත්ත සම්පතිය චිත්ත ප්‍රේමිය හොඳට පවතිනවා හොඳට සූරව දක්ෂව සංස්කාරවලට විත යොදනකොටම ඒවා නිදි නිදි නැති ඇතිවෙන නැති වෙන නිදි නිදි යන ඇති හොඳට පේනවා කිසිම මහන්සියක් නැතුව ලෝකයෙන් ඒ සංස්කාරයන් ආරමුණු වෙනවා ඒ වගේම ආරමුණු වෙච්චේවා නිදි නිදි යන ඇති පේනවා මනෝ ස්වාම මේක කරගෙන යන්න මේ පුද්ගලයාට පුළුවන් එදින එනම් අවස්ථාවේදී ඉන්නේ හොඳට වැටෙනවා නම් හොඳට ඒ විදිහට තන්පත්කම හොඳට වැටෙනවා නම් මම ඉන්දිය ධර්මත් හොඳට ප්‍රකටව තියෙනවා දැන් කියන්නේ ශරීරයේ පිළිබඳව ජීවිතයේ පිළිබඳව කියන ආශාව අයින් කරන්න ඕන අයින් කරන්න ඕන තාවකාලිකව අයින් කරන්න ඕන අයින් කරනකොට ශරීරයේ යන පරකල බලනකොට මේක කුණ ගොඩක් නේ කුණට ගොඩක් නේ මේකට ආසා කරමින් මේක තියාගෙන ඉන්න මොකටද මේක මීට වඩා අනන්තකාරයක් මූලයේ බුද්ධකින් ආපු දෙයක් මේ කාර්යයේ එවැගේම නෛතිකයේ මේකට උසස් ස්ථාන කළා එයන් කිසි හේතුන් තැනකින්වත් ඉවරයක් නැහැ එන්නේ අනන්ත විදිහට සලකන්න පුළුවන් ලෝකෝම සැනසෙල්ලම ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ බලාපොරොත්තු ගන්නා වූ සාන්ත නිවනපත්තර ගැනීමට මේ කියාවතාවම පාවකාලේ පාන්නේ. කාය පිළිබඳව මේ තුන්දෙන බලන උපදත් බලන්නේ නැහැ. කියලා කායේ සම්බන්ධව සැලකීම අඩු කරගන්නේ. කාය තියාගෙන ඉන්න නෙමෙයි මම බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේම ජීවිත ආසාව ගැන ජීවිතේ රස ගැනීමට මම කොයිතරම් මහන්සි ගත්තද මේකට කොයිතරම් දේවල් දුන්නද ඒ කොයිතරම් දුන්නත් නිබ්බාද වෙනකොට නායකකමා ඒ පොල්ලේ ගැට නායකකමා වගේ මම කියනවා කරදර කරන්නේ පඨවි ධාතෝ විගුණා කියයි ආපෝ ධාතෝ තේජෝ ධාතෝ ආයෝ ධාතෝ විගුණා කියන මේ කිරීම අරන එදින් මෙන්න මේ නිසා මේ ජීවිතේ සම්බන්ධව අයින් කරනවා ධාතෝ ඒක ජීවිත ආශාව අයින් කරනවා එයින් කරනකොට ඊළඟට අන්තරාට අම්බෝසානීන ජීවිතාසාව අයින් කරනකොට තව කරුණක් තියෙනවා අටවෙනි කරුණ වශයෙන් ජීවිතාසාව නැති කර හැටියෙම තත්ත්‍ය අනුභවයේ නික්‍රමණය කියලා අටවෙනි කාරණයක් තියෙනවා. අර ජීවිතාශාව අයින් කරනකොට ශරීරයට දුකක් දැනෙනවා. ජීවිතාශාව අයින් කරලා විදර්ශනා භාවනාව යෙදෙනකොට ඉඳගෙන ඉන්නකොටත් බලවත් වේදනාවක් දිවිපත් වෙනවා වගේ මේවා දැනෙන්න පටන් ගන්නවා. යටින් නන්ද තේජෝ ධාතුව විසුමදෙනින් පිටවෙනවා වගේ දැනෙනවා. ඒ වාගේම හැම පැත්තෙන්ම රුදාව දැනෙනවා. මෙන්න මේක සත්‍යයෙන් අභිනන්‍ය නික්කන්නේන අන්නර විදියේ අවස්ථාවේදී දුක දැනෙනකොට නික්කන්නේන විරෝධයෙන් අර කෙලෙසෙන් අයින් වෙච්ච සංඝාර දුකින් නිදහස් වෙන්න බලාපොරොත්තු වෙනවා මෙකන් ආදාරයෙන් අද දුනියාර දුක නඩ ගන්න ඕන වර්ධනය කරන්න යට කර ගන්න ඕන එතකොට ඒක අටවෙනි කාරණේ නවවෙනි කාරණේ මොකද අන්තරාජ අබ්බෝසානීන අතර ගොඩින් නතර කරන්නේ නැතුව ඉස්සරහට යාමයි කියන කියන්නේ අන්තරාජ අබ්බෝසානි ප්‍රතිඵලය බලාපොරොත්තු ඵල සිද්ධිය අත්පත් වෙන තුරු නවත්තන්නේ නෑ කියලා සම්බ අධිෂ්ඨානයක් තියන්නේ. සාමන සම්පත්තිය, බුද්ධ සාමන සම්පත්තිය අපි ප්‍රයෝජන ගන්න ඕන. ගන්න කියන ප්‍රයෝජනේ නොකඩවා ඇති සාසුරට මහන්සි අරගෙන නියම අන්දමේ නියම අරමුණු ඇති කරගෙන භාවනා දෙන්න ඕන භාවනා දෙන්නේ නියම අන්දමට භාවනා දෙන්නේ ඒක ප්‍රතිඵලයක් වශයෙන් සෝ අංකසාගාම අනාගාම හරියක් යන මාර්ග ඵල පිළිවෙල අමා මහ නිවන ප්‍රත්‍යක්ෂ කරගන්නට පුළුවන් වේවා